දෙවෙනි ප්‍රශ්නය හඳුනේ මේ මම පටිච්ච සමුපාදය දැන් අපිට මෙහෙම ගන්න පුළුවන් හඳුනේ දැන් කිසිම දැන් පටිච්ච සමුපාදය වුණත් අර ඊට වඩා හේතු ප්‍රත්‍ය 24 අරගෙන අපිට ඊට වඩා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ලෝකය ගැන වුණා විශ්වය ගැන යම් කිසි අවබෝධයක් ගන්න නමුත් අපේ යම් කිසි පහසුව සඳහා පටිච්ච සමුපාදය යම් කිසි කියමු යම්කිසි ධර්ම දේශනයක් එහෙම නැත්නම් සම්මුති දේශනයක් අපිට නිවන් දකින්න එහෙම නැත්නම් සත්‍යයට නිවන් දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒකත් ගන්න බැරිද හම්බුනේ. මොකද්ද? ඒ කියන්නේ මේක දැන් අපි කියමු හඳුරන්නේ දැන් අර කියනවනේ නිවන් දැක්කට පස්සේ පටිච්චසමුපාදයත් අර පෞර කරේ තියන් යන්නේ නැති උපමාව වගේ පටිච්චසමුපාදයට උපකරණයක් ඒ කියන්නේ අපි කියමු බුදුරජාණන් වහන්සේ දැන් වචන වලින් දේශනා කරන්න පුළුවන් මේ නිවන් දකින්න උපරිම ක්‍රමයක් තමයි ඒ කියන්නේ හොඳම ක්‍රමයකට දේශනා කරලා තියෙන්නේ. නමුත් ඒකත් හඳුරන්නේ අන්තිමට ප්‍රඥප්තියක් වගේ දෙයක් නේද හඳුරන්නේ. අන්තිමට එහෙම ගන්න පුළුවන්ද බැරිද හඳුරන්නේ. නැහැ. ඒක එහෙනම් හිතුවොත් ඒක සුදුසු නැහැ. දැන් පටිසම්පාදය කියලා කියන්නේ මූලික ධර්ම න්‍යායක්. ඒක ඒක විශ්වය තුළ विद्यमान යම්කිසි ධර්මතාවයක්. එතකොට ඒ ධර්මතාවය අපට වැදගත් වෙන්නේ දැන් උදාහරණයක් හැටියට අපි දැන් කියවනේ අර මූල සාධක අපට වැදගත් වෙන්නේ ඇයිද මේක නිරුද්ධ කරන්න නැත්නම් අපි මූල සාධක හොය හොයා ඉන්න ඕනේ නෑ නෝ යන හැටියට යන්න අරින්න පුළුවන් එතකොට ඊළඟට අවශේෂ ප්‍රත්‍ය අපට වැදගත් වෙන්නේ මේක නඩත්තු කරගන්න. ඉතින් නඩත්තු කරගන්න ඕන නම් අපි ප්‍රත්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕන. හැබැයි නඩත්තුවක් අපට ඕනේ නැත්නම් එතනින් එහාට අපිට ප්‍රත්‍ය වැදගත් වෙන්නේ නෑ. මේක අහෝසි කරන්න ඕන නම් අපිට මූල සාධක හොයන්න වෙනවා. ඒක අධ්‍යයනය කරන්න. හැබැයි ඒක අහෝසි කරලා ඉවරට පස්සේ ආයේ මූල සාධක හොයලා ඉන්න දෙයක් නැහැ. එතකොට එහි අවශ්‍යතාවය අවසానයි. ඒතර අවශ්‍යතාවය අවසන් වීම කියලා කියන්නේ හුදු ප්‍රඥප්තියක් බවට පත් වෙනවා කියන එක නෙමෙයි. එතන යම් ධර්මතාවයක් තියෙන්නේ. ධර්මතාවය අපිට අධ්‍යයනය කරන්න, පුහුණු කරන්න, ඒ භාවිතයට ගන්න ඕන වෙන්නේ එහි අවශ්‍යතාවය තියෙන තාක්කල් විතරයි. එහි අවශ්‍යතාවය ගිලිහුණාට පස්සේ ආයේ තවදුරටත් ඒක අපට අදාළ නැහැ. අනිත් අයට ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ තැනත්තාට ඒක අදාළ නැහැ. දැන් ආහාරයේහි අවශ්‍යතාවය අපිට තියෙන කුසගිනේ තියෙන තාක්කල්. කය දුර්වලව පවතින තාක්කල්. එතකොට අපි ආහාර අනුභව කරාට පස්සේ අවශ්‍ය තරම් කයට පෝජා ගුණය ඇතුළු වුණාට පස්සේ ඊට පස්සේ අපිට ආය ආහාරය කොච්චර ප්‍රණීත එකක් වුණත් කොච්චර ගුණදායක එකක් වුණත් ඒක ආහාරයේ වැරද්දක් නෙමෙයි. ආහාරයේ ගුණදායක බව තියෙනවා. ඒ පෝෂණීය ගුණය තියෙනවා. වැදගත්කම තියෙනවා. හැබැයි ඒක අපට අදාළ නැහැ. එතනින් එහාට දැන් අපි ඒකෙන් තෘප්තිමත් වෙලා නිසා. ඒක වෙන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්. ඒ නිසා තෘප්තිමත් වුණාට පස්සේ එහෙම නැත්නම් ඒක අවශ්‍ය ඕජා ගුණය ශරීරගත වුණාට පස්සේ නැවත ආහාරය නිෂ්ප්‍රයෝජන වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි පටිච්චසමුප්පාදය අපට අවශ්‍ය වෙන්නේ මේ යථාර්ථය අවබෝධ කරගන්න. ඒ කියන්නේ විද්‍යාව පහළ කරගන්න. විද්‍යාව පහළ වුණාට පස්සේ අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ ආය හොය හොයා ඉන්න දෙයක් නැහැ. මේක කොහොමද වෙන්නේ? මොකද්ද වෙන්නේ කියලා එතන ඊට ඒක අදාළ නැහැ. ඒකේ මම ඒක කල්පනා කරේ මේ විදිහට සූවිසි ප්‍රත්‍යක්‍රමයට ඊට වඩා පැහැදිලි කිරීමක් හම් වෙනවනේ හම්බුනේ. ඒක අපිට අපිට ඒවා දැන් මෙහෙමයි අදාළ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු යථාර්ථය අවබෝධ කරගෙන අනිත් අයට ඒ පුද්ගලයාට ගැළපෙන විදිහට දේශනා කළානේ. අන්න ඒ වගේ රහතන් වහන්සේටත් පටිච්චසමුප්පාද ක්‍රමයට මේක වටහාගෙන එතනින් නවතින්න නැතුව උන්වහන්සේ සූරිසි ප්‍රත්‍ය ක්‍රමයටත් මේවා වඩා ගැඹුරින් ප්‍රගුණ කරලා තියෙනවා උන්වහන්සේට ඒ ඒ පුද්ගලයාට ගැළපෙන හැටියට මේ සූරිසි ප්‍රත්‍ය ක්‍රමය අවශ්‍ය තැනට ඒකමතු කරලා පටිච්චසමුප්පාදය අවශ්‍ය තැනට ඒකමතු කරලා දේශනා කරලා තව බොහෝ දෙනාට යහපත කිරීමේ හැකියාව තියෙනවා. උන්වහන්සේට ඒක අදාළ නැති වුණාට අනිත් අයට යහපත කරන්න ඒක උපකරණයක් කරගන්න. ඒ අර්ථයෙන් ඒක වැදගත්. දැන් උදාහරණයක් හැටියට මේ ඊයේ පෙරේදා එක මහත්මයෙක් අපි සමග කතා කරන එතුමා යම් ප්‍රමාණයකට ධර්මය අධ්‍යයනය කරලා තිනවා. හැබැයි අර වචනවල පොඩි එල්ලෙන ගතියක් තියෙනවා. ඉතින් මේ මම මොකක් හෝ ධර්ම කාරණයක් පැහැදිලි කරලා දුන්නා මේක මෙහෙමයි මේ මේ සාධකය මෙහෙම තියෙන නිසායි මෙහෙම වෙන්නේ කිව්වන් පස්සේ එතුමා කිව්වා හම්දුනේ ඇත්ත කියන්නේ එක අන්තයක් නේද නැත කියන්නේත් එක අන්තයක් නේද ඔහොම කියලා දැන් අර අර කියාගෙන ගිය ධර්ම විග්‍රහය වෙනකොට දැන් අර ඇත නැත කියන කාරණා දෙකේ එල්ලෙන්න ගත්තා පස්සේ මම පැහැදිලි කළා මහත්තයෝ ඇත කියන එක අන්තයක් වෙන්නේ එය ස්ථිර කාරණයක් හැටියට නিত্য සාධකයක් හැටියට ගත්තොත් නැත කියන එක අන්තයක් වෙන්නේ එක ස්ථිර සාධකයක් හැටියට ගත්තොත් නමුත් බුදුරජාණන් වහන්සේ අස්ති ප්‍රත්‍ය නාස්ති ප්‍රත්‍ය කියලා ප්‍රත්‍ය දෙකක් දේශනා කරනවා. ඒ කියන්නේ මේ නාම රූප ධර්මයන් අවශේෂ ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා ඇති භවෙ. ඒතකොට ඇති භවෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියනකොට එතන ඇති භව කියන එක අපිට පිළිගන්න වෙනවා. හැබැයි එතන ඇත කියන අන්තය නෙමෙයි. මොකද ඇති බව එතන හංගින්නේ. ඒ ගුණය එහෙම නැත්නම් ඒ ඒ සහයෝගය. ඒ සහයෝගයේ එක් සැනකින් ලැබලා එය නිරුද්ධ වෙනවා. එතකොට ඇත්ත කියලා අන්තයකට අපිට යන්නට බෑ. මොකද ඇත්ත කියනකොට මේක ඇති වෙලා නිරුද්ධ වෙලත් ඉවරයි. හැබැයි ඇති වෙලා නිරුද්ධ වෙන ටිකට ඒක තව දෙයකට ප්‍රත්‍ය වෙනවා කියන එක අපිට මේ ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ නිසා මේවා හුදු මනක්කල්ප විතරයි. ඉර අපි දැක්කොත් ඒක ගැන හිතුවොත් විතරයි ඉර තියෙන්නේ. හඳ ගැන හිතුවොත් විතරයි හඳ තියෙන්නේ. විත්තිය ගැන හිතුවොත් විතරයි විත්තිය තියෙන්නේ. මේ භෞතික ලෝකයක් කියලා දෙයක් නැහැ. තියෙන්නේ ඔක්කොම මනක්කල්පිත. එහෙම කියන්න බෑ. එහෙම කිව්වොත් සම්පූර්ණයෙන්ම මේක විපරීතයක් වෙනවා. මනෝ විකාරයක් වෙනවා. ඒතකොට අර විඥානවාදී තැනකට අපේ මනස ඌණණය වෙනවා. මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ ප්‍රත්‍ය වෙන ක්‍රමයක්. ඒක නැහැ කියන්නට බෑ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ මේවා සදාකාලිකව පවතිනවා කියන එක නෙමෙයි. අන්න ඒ වගේ යම් දැන් එතකොට අපි පටිච්ච සම්පාදයේ විතරක් අධ්‍යයනය කරලා තිබුණට ඒ මහත්යට ඔය කාරණේ පැහැදිලි කරලා දෙන්න අපට පහසු උනේ අර සූවිසි ප්‍රත්‍ය ගැන යම් අධ්‍යයනයක් කරලා තිබුණු නිසා. ඉතින් අන්න ඒ වගේ රහත් වුණාට පස්සේ රහතන් වහන්සේට ඒක එතනින් එහාට අදාළ නැහැ. හැබැයි උන්වහන්සේ අරහත්ත්වයට ප්‍රථමයෙන් ඒවා පිළිබඳ සූක්ෂම විදිහට විග්‍රහ කරගෙන අවබෝධ කරගෙන තිබුණොත් ඒ විශේෂතාවය එහෙම නැත්නම් ඒ විශේෂ ප්‍රඥාව උන්වහන්සේට තව බොහෝ දෙනාගේ අවබෝධය පිණිස හසුරවන්නට පුළුවන්. ඒ වගේ අය තමයි පටිසම්භිදා ප්‍රප්ත එතකොට මහා ප්‍රඥ ආදී නම් වලින් හඳුන්වන්නේ.